එහෙම නැත්නම් බාහිරින් එන ශබ්ද නිසා හිත පිට දුවන්නේ නැහැ. හිත අසුසම නැමෙනවා. කායේ වේදනාවක් නැහැ. කාය සමතුලිත වෙලා ඉන්නවා. එතකොට මේ හිතවිලි වේදනා ශබ්ද නැති හිතට හොඳට ප්‍රාණය හුස්ම ගන්න එක වැටහෙනවා. ඒ වැටෙනකොට හොඳට තේරෙනවා නම් අපි උඩුකය තමයි මේ හුස්මට පාවිච්චි කරන්නේ. යටිකයේ තියෙන බොහොම අක්‍රීය සම්බන්ධතාවයක් කියලා. ගුරුවරයා කිව්ව නිසා හෝ පෙර අත්දැකීමක් නිසා හෝ අපි මේ කයනොත් කෑල්ලක් ත්‍යාගවන්ත කරන්න පුළුවන් සතිය තීව්‍ර කිරීමේ අදහසින් යටි කය පරිබඳ අසතිමත් වෙලා උඩුකයට විතරක් සතිය ගන්නකොට ඒ සතිය සම්බන්ධව ඒකාග්‍ර භාවයක් ඇති වෙනවනේ අනික් පැත්තෙන් බලනකොට යටි කයෙන් එන දුක් සේරම නැති කරගත්තා වෙනවා යටි කය අමතක කිරීමෙන් පමණක් අපි යටිකය අමතක කිරීමෙන් පමණක්ම එයින් එන්න තියෙන සියලුම දුක් ඒක උපාදින්න භාවේ නැති කරනවා. ඒ කියන්නේ කය තිබිච්චේ තිබියාවයි නැති නැති ඒවයි කියලා කය අමතක කරනකොට මේ පරිත්‍යාග තුලින් විශාල දුක්ඛන්දක් අපි අතාරින්නේ. හැබැයි අර ඉස්සෙල්ලම අතාරපිට තරක් නෙවෙයි. කයට ගන්න මුළු ලෝකේ අමතක කරනවා වගේ නෙවෙයි. කයනුත් හැබැයි පුංචි කොටසක් හරි දීලා දානවා කියන්නේ දැහැින පරිත්‍යාගයක්, දැහැින මානසික සෞඛ්‍යයක්, දැහැින කායික සෞඛ්‍යයක්. හරි. අපි හිත මේක හරි ගියයි කියලා තර්කය වෙනුවේ කොහොම කරගෙන යනකොට අපි කියනවා උඩුකයෙත් වැඩියෙන්ම හැපෙන තැන බලලා කොහොඳටම තහවුරු කරගෙන ඒක නාසිකාග්‍රේත උඩුතොලද නාසය ඇතුලේද පපුවේද උගුරේද බඩේද කියලා බලලා එතන හිත තියලා උඩුකයත් අමතක කරන්න කියනවා. ඉතින් ගිය කෙනෙකුට යන්න පුළුවන් කෙනෙකුට තේරෙයි එහෙම එක තැනකට ගන්නකොට අපේ හිතේ විශාල මේ විශේෂයෙන්ම උපාදානස්කන්ධ පිළිබඳව විශාල පෙරලියකට යනවා. මම නැවතත් මුලට යනවා මේක විස්තර කිරීම සඳහා මුළු ලෝකෙමයි අජ්ජත් වශයෙන් බාහිර වශයෙන් තිබුණු පටවි ධාතුවෙන් අපි අනුපාදින්න වූ බාහිර වූ පටවි ධාතුව කයට හිත ගැනීම මාර්ගයෙන් අමතක කරනවා. එතකොට අජ්ජත් පටවි ධාතුව වෙන්නේ උද්දම් පාදතල අදෝකේශමත්තක තචපරියන්තං කියන සීමාව. උඩින් කෙස්වලත් යටින් පාතලයක් අතර වටේට තියෙන හමත් කියන ඇතුළත අපි අජහත කියා ගන්නවා බාහිරය අමතක කරනවා. අනිත් කොට අර දෙතිස් කුණ පිට හිත ගත්තා. ඊට පස්සේ අපි උඩුකයට හිත ගන්නවයි කියලා කියන්නේ අජත්ත බහිද්දා සීමාව තව උඩට අරගෙන යටිකයත් බහිද්දා කරගන්නවා උඩුකය විතරක් අජත්ත කරගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද සතිය තහවුරු වෙනවා ඒකාග්‍ර භාවයක් ඇති වෙනවා. දැන් හිත මුළු පැවැත්ම නෙවෙයි තියෙන්නේ හුස්මේ. ඊට පස්සේ එතනිමුත් උඩුකයට ගත්ත හිතෙන් එක තැනකට ගන්නකොට අජ්ජත්තේ වෙන්නේ අර හැපෙන තැන විතරයි උඩුකයත් බහිද්ද වෙනවා. ඒක ඉතින් හරියට කඹේ උඩට ආවා වගේ දැන්. ඒ දණ්ඩ ගිහිලා හරි මැදට ආවා. ඊට පස්සේ අර බලාන ඉන්න ආනාපානියත් නොදෙනී ගියාට පස්සේ දුක නැහැ. ඉවරයි. වෙන පුංචි කතාවක් කියලා තිබුණා. ඒත් දෙකේ තුනේ පන්ති වල ඒ දවස්වල. තමයි කියපු ඇත්තත් ඇති. බල්ලෙක් හිටිය අලුවට හරියට මැක්කොලු. ඌ කල්පනා කරලා අලු බුදිය ගන්න දෙන්නෙත් නැහැ, කන්න දෙන්නෙත් නැහැ, බොන්න දෙන්නෙත් නැහැ කියලා මූ කල්පනා කරාලු ගිහිල්ලි වෙරලා දවසක කකුල් දෙකේ යට තට්ටුව විතරක් වැහෙනකම් වතුර කලක් ගලු බලන්න. උට තේරෙනවලු අර ටික වේලාවක් ඉන්නකොට මේ මැක්කෝ දෙමිච්ච හදින් උඩ හරියට එනවා. ඌට නිකන් ආකෙමඩිස්ට අර යුරේකා වගේ ඌට තේරෙනවා ඩාඩි දැන් පොඩක් පෑදුනා කියලා පොඩ්ඩක් තව වතුරට බැසවලු. බහින්න බහින්න අර වතුර පෙඟිලා ඉන්න මැක්කෝ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් උඩට එන පාර දැනගත්තලු. ඒකෝ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිලා හොම්බ විතරක් උඩට තියෙන යට කරුවා. බන්නකොට උඩ තියෙනවලු ඔක්කොම මැක්කෝ ටික ඇවිල්ලි වෙලා ඔළුවට එනවා. ඒක හරි කරදරයි. නමුත් බල්ලට ඥාන කියන. ඊට පස්සේ කරන දේ ගඟේ පාවිලා යන කෝටුවක් හපාගෙන එහෙම තියාගෙන ඉන්නකොට ටික ටික ටික ටික සත්තු ඔළුවටයි කෝටුවට යන්න කියලා ඌ මේට යන්න කියලා කෝටුව විතරක් උඩට තියෙන හදාගෙන ටික වේලාවක් යනකොට මැක්කො ටික තේරම කෝටුවට ආවට පස්සේ කෝටුව අතහැරලා දාලා ආවු වෙන්නේ. ඒකට මැක්කො මැක්කො ඔක්කොම ගඟේ ගියා. ඔච්චරම තමයි ආනාපානදිත් කරන්නේ. ඇඟ පුරා ලෝකේ පුරාම ඉන්න මැක්කො ටික අපි මේ සුද්ධ කරන්න හදනවා අනිච්චන් දුක්ඛං අනත්තං කියලා කවදාකවත් අපේ ශක්ති නෑ ඒකට කරන්න. ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා ඔර බාහිර දේවල් ඔර නඩු කියන්න දෙපා වේලි බැඳගෙන රණ්ඩු කරන්න මුකුත් එපා. පරියන්කයට ගිහිල්ලා උන්නෝන ඕන ගිනි අකුරක් වච්චාවයි කියලා දීලා දාන්නේ. දීලා දාලා අවධානය ගන්නවා ඇඟට. ඉතින් අමාරුයි අර මානසික රෝග තියෙන කෙනාට කායික රෝග තියෙනට අමාරුයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒක ලොකුම ලොකු ලාභයක් විදිහට හිතන්න ඕන. මුළු ලෝකෙම අමතක කරලා එක චිත්තක්ෂණය වැඩිපුර හිතන්න යන්න එපා. වැඩිපුර හිතුවොත් නොහුඟා හිතේ තරංග ගන්න. එක චිත්තක්ෂණයක් ගත්තා. ඒත් ලොකු දෙයක්. ඊට පස්සේ ඒ චිත්තක්ෂණ හුරු කරලා බලනවා මොනවාක්වත් වෙන්නේ හොඳට ඉන්න පුළුවන්. ඒක තවත් පටල වෙන්න හොඳට ඇඟ හරි බරි ගහලා පටල වෙලා සම්බර වෙලා සහැල්ලු කරගෙන ආයේ ඒකම ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරපුවාම තමන් ඇති කරගත්ත වෙනස මේ අජත්ත බයිද්ද සීමාව අදෝකේ සමත්තකා තචපරියන්තං කියන සීමාවට ගත්ත එක ලොකු දෙයක් කියලා හිතා ගන්න. මේක බිග්නර්ස් මයින්ඩ් කෙනෙකුට ලොකු තේරුමක් තියෙනවා. ආධුනික හිතක් ගන්නකොට මේ වගේ සරල දේවල් වල වැදහිල්ල වටිනාකම කියලා නිම කරන්න බෑ. එහෙම ඉඳලා ඉවරලා ටික වේලාවක් බලානේ ජයග්‍රහණය ගැන හිතනවා මම මුළු ලෝකෙම අසත්‍යමත් වෙලා මගේ පැවැත්ම විතරක් මගේ ඒකයි විතරක් පිළිබඳ සත්‍යමත් වෙනවා. එහෙම බලාන ඉන්නකොට අර්ගේ සාර්ථක නම් ඔන්න හුස්ම ටික වැටෙනවා දකින්නකොට හොඳට හිතට බලනවා හිත දීලා මේ හුස්ම සම්බන්ධයෙන් යටිකය සම්බන්ධයක් නැහැ ඒක උඩුකය කෙරෙන්නේ ඒ හොඳටම ඇති නිසා හිමීට යටිකය දීලා දාන්න. ඒකල උඩුකයෙත් පලනවා පුරා පැතිරිච්ච හිතක් තියෙනවා නම් ඒ ඔක්කොම රූප ධර්ම වලට වගේ කියන්නේ වෙනවා. ඒක නිසා මේ නුවර පෙරහැර බලනකොට පෙරහැර හොඳට පේන හන්දියක වාඩි වෙලා පෙරහැරට යන්නලා තමන් වාඩි වෙලා ඉන්නා වගේ මේ හිත තැම්පත් කරන්න වඩාම සුදුසු තැන මොකද්ද කියලා බලන්න. ඊට ඉතින් සමහර වෙලාවට නාස්කාග්‍රේ උඩුතොල වගේ දේවල් පොතේමත් යෝජනා වශයෙන් ගේනවා. මොකද එතන නාස්පුඩු පුරවාගෙන ඉහළ පහළ යනකොට තේරෙන නිසා. නමුත් එහෙමම නෙවෙයි මේකේ අදහස තියෙන්නේ. අර මුළු උඩුකය පුරාම තිබුණ හිත අපි එක තැනකට ගන්න හදාන්නේ. අර බල්ලා නාසිකාග්‍රේට ඔක්කොම බැක්කො ටික ගත්තා වගේ. අරගෙන ඉවරලා එතනම හිත තියාගෙන උඩුකය අමතක කළා දානවා. ඉතින් මෙතෙන්දි හොඳ පොයින්ට් එකක් මතුවෙනවා. හුස්මත් එක්ක හිත ඉහළ පහළ යනවායි කියලා කියන්නේ මේ වැඩේට හරියන්නේ නැහැ. එක තැනකට හිත ගත්තා නම් ඒකේ වාසිය මොකද? හිත එතන ගැන විතරයි වග වෙන්නේ. අනික හරිය බහිද්දා වෙලා දැන්. ඉතලම් ලෝකේ බහිද්දා වුණා, ඒකට යටිකය බහිද්දා වුණා, ඒකට උඩුකය බහිද්දා වුණා. දැන් අරමුණේම ඉන්නවා. අරමුණේම ඉන්නකොටත් මට පෙන්ලා දෙන්න පුළුවන්. කැමැතිනම් අල්ලන්න පුළුවන් නම් ඒකෙත් පැතිකඩ තුනක් තියෙනවා. ඕනේ නම් එතනෝම හිත තියාගෙන ඉහළ පහළ යන හුස්ම විතරක් බලලා හැපෙන තැන පිළිබඳව හෝ හැපි මේ නිසා ඇති වෙන කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති විඳීම් මෙතන කියන වේදනාස්කන්ධේ සම්පූර්ණයෙන්ම අමතක කරලා ඒ ඇවිල්ලා වදින රූපය පමණක් බලන ඉන්නවනම් ඒත් භාවනාවක් ඒකට අපි කියනවා සමතේ කියලා. ඒතකොට අපිට වදිනකොට නාසයේ වම් පැත්තේ හුස්ම පිට ගන්නකොට පිට කරනකොට දකුණු පැත්තේ කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ගන්නකොට සීතලයි පිට කරන උණුසුමයි නේදනුවට ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍යයෙන් දන්නවා දැන් හුස්ම එනවා යනවා. ඒත් භාවනාවක්. නමුත් ඊට වැඩිය විපස්සනා පැත්තට නැඹුරුව තියෙන කට්ටිය ඇත්තෝ භාවනා කරනකොට මේ ඇතුල් වෙන හුස්ම වදින මෙතනය පිට වෙන හුස්ම මෙතනයි කියලා එක එක තැනක් හෝ දෙපලක් දකින්නොත් හිතන්න පුළුවන් දැන් හිත තවත් තීව්‍ර වෙලා තියෙනවා ඊට පස්සේ ඇතුළේ හුස්මෙන් මට සිසිල් කම්පනයක් ඇති කර දෙනවා පිට වෙන හුස්මෙන් උණුසුම් කම්පනයක් ඇති කර දෙනවා ඇතුළේ හුස්ම කෙටි පිට වෙන හුස්ම දිගයි ඇතුළේ හුස්ම බොහොම කීකරු අනාකූල ප්‍රහාරයක් විදිහට යනවා පිට වෙන හුස්ම කාලයක පාරට ආකුල ප්‍රවාහයක් වෙනවා හරි කියලා මොන මොනවා හරි දකින්නවනේ තවත් පැතිකඩක් දකින්න. මේ විස්තර දකින්න දකින්න මොකද වෙන්නේ? උඩුකයට හිත පැතිරෙන්නේ නැහැ, යටිකයට හිත පැතිරෙන්නේ නැහැ, ලෝකෙට හිත යන්නේ නැහැ. නොයනා තාකල් ඒ තේරම දුක් ගෙවම් කරලා අපි මේ ආස්වාස ප්‍රස්වාසයේ මූල කර්මස්තන එක චිත්තක්ෂණයක් හරියට මුණ දාගෙන ඉන්නවා නම් එතන తాවකාලික චිත්තක්ෂණයක නිවන් ලබනවායි කියලා කියනවා. ඒකට කියනවා අච්ඡන්ත නිබ්බාණ කියලා. ඒ චිත්තක්ෂණේ නිවනක් ලබන. ඒ චිත්තක්ෂණේ කිසිම දුකක් සැපක් නැහැ. මොකද ඒ ආස්වාසයේ දකින හිත නැත්නම් ආස්වාස අරමුණට කිලින්ම මුණ දාගෙන ඉන්න හිත ගත්තොත් ඒ ආස්වාස අරමුණ පිළිබඳව රාගයක් ඇති වෙයි කියලා හිතන්න බෑ. මොකද ආස්වාස ප්‍රසාද කියන්නේ උපේක්ෂා සාගත අරමුණක්. ද්වේෂයක් පහළ වෙන්නත් බෑ. ඇතුල් වෙනකොට පිට වෙනවද කියලා පිට වෙනකොට ඇතුල් වෙනවද කියලා මෝහයක් පහළ වෙන්න බෑ. පහළ වෙනවා නම් සතියයි. ඒක නිසා ඒ චිත්තක්ෂණේත් රාගෙත් නෑ, ద్వේෂෙත් නෑ, මෝහෙත් නෑ. බාහිර දුක් නෑ. ඒ නිසා එක චිත්තක්ෂණයක් මූල කර්මස්ථානයේ හරියට මූණට මූණ දාගෙන ඉන්නවනම් ඒ මතින්ම අනික් සියලුම දේවල් વિશે විරාග නිසිතං, නිරෝධ නිසිතං, පටිනිස්සග්ගාන නිසිතං කියන විදිහට අතහැරලා දැමීම නිසා චිත්තක්ෂණයක නිවනක් හම්බ වෙනවා. මේක අපි නිතරම විඳිනවා. නමුත් ඒක හොඳට මූල ධර්මානුකූලව පෙන්ලා දෙන්න පුළුවන්. ඊට ඉස්සල චිත්තක්ෂණයත් කැළඹිලි සහිත නම් පස්සේ චිත්තක්ෂණයත් කැළඹිලි සහිත නම් මේක අපිට අත්දකින්න බෑ. අභිධර්මයේදී සමහර වෙලාවට පෙන්ලා දීලා තිනවා අත්දකින්න නම් අඩු ගාණ චිත්තක්ෂණ හතරක් එක දිගට යන්න ඕනේ කියලා. මම දන්නේ ඒක කොහොම එතෙන් ආවද කියලා. හැබැයි එකක් කියකි එක චිත්තක්ෂණයක නිවන අපිට වැටහෙන්නේ නැහැ. මොකද හාතී කොන තියෙන්නේ කැළඹිච්ච හි. ඉතින් කවදා හෝ අපි හොඳට දැනගත්තොත් ආස්වාසී මුල මැදාග හොඳට අතගාගෙන යන්න වගේ බලනකොට කිසියම් තැනකට හිත බයිද්ධාහට විසිරෙන්නේ නැතුව අධ්‍යාත්ම වශයෙන් ගත්තේ කීයේම හිත පවතිනවා නම් ඒක මේ දැලිපියක ගාලා ගාලා දැලිපිය කැපෙනවද කියලා බලන්න අත ගාලා බලන්න වගේ තේරෙන පටන් ගන්නවා මේ චිත්තක්ෂණ රාශියම නම් මගේ හිත අරමුණේමයි තිබුණේ. ඊගාට වැටුණයි කියලා බය වෙන්න එපා. ඒක තමයි ස්වභාවය. ආයෙසරයක් බලන්න ඕන අඩු ගානේ බාහිර පිට වෙනකොට ආයෙසරයක් අර එකලස අරගෙන අජත්ත බයිදා බයිද ඇතුළට හිත තියාගෙන ඒකම දැනගෙන ඉන්න පුළුවන් නම් නැවතත් අපිට චිත්තක්ෂණයක් හම්බ වෙනවා. මෙතන චිත්තක්ෂණය කියලා කියන්නේ අද්දැකිය හැකි චිත්තක්ෂණයක් වරහන් ඇතුළේ දාන්න වෙනවා. ඒ කියන්නේ එක දිගට යන චිත්තක්ෂණ හතරක් පහක් හම්බ වෙනකොට ආයෙසරයක් තේරෙනවා මෙන්න නිවනේ ස්වභාවය. දුක් නැති භාවයේ. නමුත් මේක දිගට පවත්වන එක තමයි යෝගාවචරය කියන්නේ. මේක පෙන්නලා දෙන එක මේ නිවන මේක කරලා දෙන්න පුළුවන් කෙනෙක් එක පැයෙන් පෙන්වන්න පුළුවන්. ඕනම කෙනෙකුට හැබැයි මම පැහැදිලිවම කියනවා මානසික රෝග හෝ කායික රෝග නැති කෙනෙකුට කුසල ඡන්දය తీරනනම් වාඩි කරලා පෙන්නතයි. ඒක නිසා සරුවචන්ස කියන්නේ ඒවා බලව කියලා. මේක ඇවිල්ලා කරලා බලපන්. ඕන කෙනෙකුට කරතයි. ඔප්පු කරන්න කියන්නේ ඊට පස්සේ පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ දුකක් තිබුණයි කිය. මොකක්වත් නැහැ. දැන් බුදුරජාන් වහන්සේ නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ වගකීම අපිට දීලා කියනවා උඹේ තියෙන හැම පුරුෂ ධෛර්යය පුරුෂ ධාමයේ පුරුෂ පරාක්‍රමයේ ශ්‍රද්ධාව සමාධිය සතිය ප්‍රඥා සේරම යදෝලා මෙන්න මේ එකලස් කරගත්ත හිත දිගට පවත්වන්නයි කියලා. ඒ කියන්නේ සතිය අඛණ්ඩ කරන්නයි කියලා. ආස්වාසයේ තිබිච්ච හිත ප්‍රස්වාසයේ දක්වාම රිලේ රේස් එක යන්නේ එකන බැට්න එක බිම දාගන්න නැතුව අනිත් එකනට පාස් කරනවා වගේ දිගට දිගට පාස් ගන්න ගියාට පස්සේ අපිට තේරෙනවා එක චිත්තක්ෂණයක හිටියත් මම නැවතත් කියනවා දැනෙන එක චිත්තක්ෂණයක හිටියත් නිවන මේ ලෝකෙදී අත්දකින්න පුළුවන් මට පින තියෙනවා මෙච්චරමයි ටෙක්නික් එක කියන එකට ඒ ඇති ඊට පස්සේ මේක දිගට පවත්වන්න වෙනවා දිගට පවත්වන්න නම් අපි පුදුමාකාර ශ්‍රද්ධාවක්. කවුරු ගැනද? Taman ගැනමයි. මේ Taman කරගත්ත භාවනාව ගැනමයි. මොකද එතකොට ධර්මයෙන් කරන්න කටයුතු වෙලා ඉවරයි. බුදුහාමුදුරන්ගේ වෙන්න තියෙන කටයුතු වෙලා ඉවරයි. Taman සංඝයා බවට පත් වෙලත් ඉවරයි. Tamanට අවශ්‍ය කරන සීලෙත් තියෙන්න ඕනේ මෙතෙන්ට එන්න. ඊට පස්සේ තියෙන යාප් වෙලා, බැගෑ වෙලා, කියනා තැනකට වැඳලා මේක දිගට පාත්තන එකයි. ඉතින් මේ නිසා සමහර විටක ඒ ඔය මහසි භාවනා වගේ කරනකොට කියනවා තමයි තේරෙනවා නම් වරින් වර හිත ආස්වාස වෙලාවේ ආස්වාසේ දාන ප්‍රස්වාස වෙලාවේ ප්‍රස්වාසේ දාන නමුත් අතෝරක් නැතුව එහෙම අර මේ යන හිතවිලි වලින් බාධා කරනවායි කියලා කියන්නේ අජ්‍යත් බයිද්ද සීමා බහාම කඩලා දාලා ආයේ ආයේ ඒකලස් කරගන්න හිතවිලක් කියලා කියන්නේ අජ්‍යත් බයිද්ද සීමා එක පාට කඩලා අනන්ත දක්වල දක්වාම සේරම දුක් ටික ඇතුලට ගන්න හිතවිලි නැති ආනාපානෙ දිනවා කියලා කියන්නේ හැප්පෙන තැනට විතරක් අපේ දුක් ටික අඩු කරලා ඒක පිළිබඳව තණ්හා මාන දිට්ඨිය රාග දෝෂ මොහ එන්න දෙන්නේ නැතුව බලාගෙන ඉන්නකොට අපිට අත්දකින්න පුළුවන් වෙනවා. ආනෙම දිගට දිගට දිගට දිගට පාත්තන ගන්න ප්‍රයත්නේ දිහා බලනකොට පේනවා ඊට කලින්ම ඒ ප්‍රයත්නේ සාර්ථක වෙන්න කලින්ම ඕනම කෙනෙකුට දැක ගන්න පුළුවන් මේක පුළුවන් මේක මට අපනන් කැපනන් මේ කියන්නේ මේ ජීවිතයේ මට කරන්න තියෙන පින් ටික ඇති කරලා තියෙන පින් ඇති පාරමිතා ඇති ලොකු ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යයක් ඇති කරගතයි. ඒ නිසා බුරුමි ස්වාමීන් වහන්සේ නිතරම බණ කියනකොට උන්වහන්සේ මතක් කරනවා පුරුද්දක් ඇති කරගන්නයි කියලා මේ දේ මේ මේකට කියන තදංග නිබ්බුතිය කියලා. තදංග නිබ්බේ ඒ ඒ චිත්තක්ෂණේ නිවන් දකින්නවා කියන එක තදංග නිබ්බුතිය අත්දැකීම සඳහා අඩු ගානේ. يعني මේක දිගට එක එකලසක් ගන්න එක ගැම්මක් ගන්න උස්මක් ගන්නකොට එක සැරයක් මෙනෙහි කරන්න කියලා. ඒක එක චිත්තක්ෂණ කියලා හිතාගන්න කියලා. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා. එතකොට ඇතුල් වෙන වෙලාවේ පිට මේ වෙලාවේ නෙවෙයි ඇතුල් වෙනවා කියන්නේ. ඇතුල් වෙන වෙලාවෙම ඇතුල් වෙනවා කියවනම් මොහේ නැහැ. එතකොට ඇතුල් වෙනදී ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක දැකනේ කරන්නේ. ඒ ප්‍රත්‍යක්ෂය කෙරේ රාගයක් ඇති වෙන්නේ නැහැ. ඇතුලෙන් හොසම සීතලයි කියලා ඒකට රාගයක් එන්නේ නැහැ. ඒක දිගයි කියලා රාගයක් එන්නේ. ද්වේෂයක් එන්නේත් නැහැ. ඒක නිසා එක මෙනෙහි කිරීමක් කරුවොත් මුළු සංසාරේ පුරාට ගෙනාපු මෝහ පටල එක චිත්තක්ෂණිකෙන් කපලා ගන්න. ඊට පස්සේ අපි ප්‍රස්වාසය එක චිත්තක්ෂණයකට මෙනෙහි කරනවා. දෙකවරකට මෙනෙහි කරනවා අපි කියනවා ඒක චිත්තක්ෂණයක් කියලා. ඉතින් එක ප්‍රස්වාසයක් මෙනෙහි කරනකොට ආයස්තරයක් ඒ අර අතහැරිච්ච චිත්තක්ෂණය තුළ ආය මෝහ පටල කොට ගහනවා මොකද ඒක දිගට ආපු සංසාරගත ස්වභාවයක්. එතින්දිත් ආයතරයක් කපනවා. මේ විදිහට අපි ආස්වාස ප්‍රස්වාස පහක් මෙනෙහි කෙරුවොත් ඒ චිත්තක්ෂණ පහක් ගොඩ දාගත්ත වෙනවා. නිවන් පැත්තට දාගත්ත වෙනවා. කෙලස් ගොඩින් අයින් කරගත්ත වෙනවා. ඉතින් මේ විදිහට තප්පර පහක් ඇතුළත අපි මේ කෙරුවා නම් අපිට කිය හැකි තප්පර පහ තුළ චිත්තක්ෂණ පහක් අපි නිවන අත්දැක්කා. අපි විනාඩියක් කෙරුවා නම් 60යි. විනාඩි පහක් කෙරුවා නම් 300 වාරයක් අරගෙන අරගෙන කොට දාන්න. පුළුවන් පුළුවන් ඒව කොට දාගන්න. මෙන්න මේ කරගෙන කරගෙන යනකොට අපි පැයක් භාවනා කරනවා ඒ වුණත් එක දිගට මෙනෙහි කරනවා කිව්වහම හිතාගන්න මේක මොන්න තරම් ගැම්මකට අවිල්ලද කියලා වෙන නිවනක් උමටද අපිට මොකටද මේක නාම රූප පරිච්ඡේද ඥානද පච්චේ පරිග්‍රහ ඥානද උපේක්ෂා මොකක්වත් ඕනේ අරමුණට මුණ දැම්මනම් නිවන කියලා හිතාගන්න එකයි තියෙන්නේ ඊට පස්සේ තියෙන එක දිගට මේක පවත්තන එකයි මේකට නිදර්ශනයක් පෙන්නකොට කියනවා ඔය මේ විජේ භාරත ගජ භාරජුරු කාලේ ගජබරජුරෝ දක්ෂ ඒ වගේම බලවත් සම්පන්න රජෙක් වෙලා ඉන්දියාවට ගිහිලා යුද්ධ කරලා ඉන්දියාව පඩසක් ප්‍රදේශයක් දිනලා ඒ සොලී රටෙන් දෙශී 220000ක් යුද වාල්ලු විදියට යටත් කරගෙන ජීවග්‍රහයෙන් අල්ලගෙන ආව ලංකාවේ විශාල ඔය විහාර කර්මාන්ත කරන්නේ. ඒකෙදී යුද්ධයට යන්න කියන වෙලාවේදී මේ රජුරවන්ට හිටියලු නීලමාල් කියලා මේ නීල මහ යෝධයයි කියලා. යෝධයෙක් එයා ළඟ තිබුණලු චක්‍රායුධය කියලා එකක්. ඒ කරන්නේ මේ මේ දබරගිල්ලට අරගෙන කරකවනවලු. කරකොල කරකොල කරකොල කරකොල ගහපුවාම ඒ පොළොවට ගැහුවොත් පොළොව කපාන යනවලු. ගහකට දුනොත් ගහ කඩාන යනවා. ඒ තරම්ම වේග අඩුවේ චක්‍රායුධය. ඉතින් මෙයා කරලා තියෙන්නේ සෙනග එකට වෙන්නේ ඉස්සෙල්ලා මෙගොනේ ඉඳලා කරකොල කරකොල කරකොල ගහපුවාම මුහුදට මුහුද දෙබෑ වෙලා ලංකාවේ සෙනඟ 20000ක් එහා පැත්තට යනකම් මූද ඇරිලා තිබුණා. එimhe අපේ මේ මහාවංශය සඳහන් කරන්නේ. අඩියට ගිහිල්ලා බෑ. ගිය අඩිය පේන්න 20000ක් සෙනඟ යනකම් මූද දෙපෑ වෙලා තියෙන එක හිතාගත්තොත් අපිට කියන්න බලන්න එක සැරයක් මෙනේ කරපුවාම මේ යගදාව ගිහිල්ලා පොළවේ වැදුනා වගේ. නමුත් වැදිච්ච ගමන් වෙන්නේ ආපහු මූද වතුර වැහෙන එකනේ. මේ නිල් මහ යෝධයාගේ තියෙන දක්ෂකම තමයි ඔය ගහන ගැහිල්ල වේගය වැදුනට පස්සේ 20000ක් සෙනගේ කොට යනකම් එනකොටත් ඒ වැඩේ කරා. මුහුද දෙබෑ වෙලා තිබුණා. අන්න ඒ වගේ තමයි මේ මෝහ පටල කියලා කියන්නේ කිලෝරක් දන්නේ නැති සංසාරේ අපි මේක මමය මේක මාගේ මේක මගේ ආත්මය කියන බැඳගෙන ආපු එක අපි නිකන් රැවටිල්ලෙන් වාගේ අජත්ත බයිද්දා සීමාව කොටු කරලා කොටු කරලා කොටු කරලා කොටු කරලා එතෙන්ද විතරක් සම්පූර්ණ සතිය දීලා කියනවා මෙච්චර සෙනගක් එහා පැත්තට යනකම් ඔබ දෙබෑ කරගෙන හිටපන් කියලා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ විනාඩියක් දෙකක් තුනක් හතරක් ඒ සතිමත් ඉන්න. ඉතින් මේ විදිහට මේක පුරුදු කරගෙන යනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මම අතින් දාපු කැලලෝයි මම කිව්වේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරන යම් කිසි කෙනෙකුට අජත්තපට විදාසු, බයතාපට විදාසු කියන එක සමානයි. මේකේ නෑ මේ මගේ ධාතු මේකේ පිරිමි පටවි ධාතු, ගෑනු පටවි ධාතු, එහෙම නැත්නම් මේ රස පටවි ධාතු, අප්‍රිය පටවි මොකක්වත් නෑ. පටවි ධාතු අපියෝ කරන කිසිම යෝජනාවක් කවදාකවත් ස්ථිර කරන්නේ අපි හැමදාම යෝජනා කරනවා. එහෙම කරනවා නම් සාහිත්‍යතුන් සඳහන් කරනවා මේ හංගීම ඇති කෙනෙකුට ඇති කරගත්තා නම් මේ හුදු පටවි ධාතු පමණයි කියලා. දවසක අපිට කවදා හරි හොඳටම නරක වචනේ කවුරු හරි බණිනවා. බයිනකොට අපිට ඒ සෝත සම්පස්සජ වේදනාවක් හට ගන්නවා දුක්ඛ දුක්ඛ දුක්ඛ වේදනාවක්. කණෙන් හට ගන්න දුක්ඛ වේදනාවක් ඇති වෙනවා. එතකොට අපිට කල්පනා කරලා බලන්නයි කියලා කියනවා මේ දුක් වේදනාව ආවේ හේතු සහිතවද හේතු රහිතවද කියලා. ඒක හේතුවක් සහිතවයි ආවේ. ආසන්න හේතු වශයෙන් උන්වහන්සේ අපිට පොඩි ඉඟියක් දෙනවා ස්පර්ශය නිසා. මේ සද්දේ තරංගය ඇවිල්ලා අපේ කනේ වැදිච්ච නිසායි ඒ බහිද්දා සද්ද තරංගය අජ්ජත් වූ කම්බරේ කියනවා වූ කනේ ඔපයට වැදිලා එක බාරගත්ත නිසායි ඒ මතින් සෝත විඥානේ පහළ වුණේ ඒ සෝත විඥානය පහළ වෙලා ඒ සද්දෙ දිගටම ඇහෙනවා කනත් ඒ සඳහාම යොදාගෙන අහගෙන ඉන්නවා සෝත විඥානයත් එතෙන්ට මෙලඹිලා ඉන්නවනම් අපි කියන එක ස්පර්ශය උණයි කියලා. ස්පර්ශය තමයි මේ වේදනාවට ආසන්න කාරණාව. ඉතින් සා බාහිරින් එන ශබ්ද තරංගෙට විතරක් කවදාකවත් වේදනාවක් දෙන්න බෑ අපේ කන යොමාගෙන ඇහුවේ නැත්තම්. ඒ විතරක් නෙවෙයි අපේ විඥානේ රූප බැලින්න නතර කරන්න ඕන වෙලාවයි. ගන්ධ බැලිලා රස බැලින්න නතර කරලා අර ඇහෙන කුණු අරපෙම අහන්නම කන යදුවොත් තමයි ඇහෙන්නේ කුණු අරපෙ. ඒ නිසා තුනෙන් දෙකක් වැරද්ද Taman නැති. කන යදන්නේ Taman, හිත යොදන්නේ Taman. ඒක නිසා බාහිරේ සද්දේ ආවට ඒක බාරගෙන දුක් විඳින්නේ ස්පර්ශ නිසා. සාරිපුත්‍ර සාරිපුත්‍ර සාංශවත් මේ වැඩේ වෙලා තිනවා ගොඩක් පුදුරජාන වාසයට මේ දවසක් බමුණෙක් ඇවිල්ලා හොඳටම බැන්නලු මේ බුදුජාන වාසයේ කලුකෙස් සහිත තරුණ වයසේ හිටියට වැඩි මහල්ලු ඉසපෙහිච්ච තරුණ බමුණෙක් ආවට කවදාකවත් ඉදිරියට යන්නෙත් නැහැ ආසනයක් දෙන්නෙත් නැහැ ඒ මේ සාමිච්ච කතා කරන්නේ ඊට පස්සේ මහා ලොකුවට මේ ලෝකේ දුකයි කියලා කියනවා මෙච්චර වටිනාකමින් ලැබිච්ච මනුස්සාත්මය වෙයි දෙවියන් විසින් මැව්වේ උතුම්ම නිෂ්මය නිර්මාණය. මනුස්සයා ඒක දුකයි කියලා කියනවා අනිච්චයි කියලා කියනවා අර කයි මේක කියලා හොඳටම කේන්ති වෙලා. ඉතින් සරුවචනanse ගාවට ආවට පස්සේ ඉතින් සරුවචනanse ඒක වමන කේන්ති ගන්න නෙමෙයි ඒක ඕ කියනවා. ඊට පස්සේ බයිනෝ බයිනෝ බයිනෝ බයිනෝ කියලා වරක් ඊට පස්සේ නිකන් අවසන් වගේ අහනවා ඉවරද කියලා. නෑ ඉවර නෑ තාම බයිනෝ හොඳයි. ටිකවට බැලුණාට පස්සේ දැන් බමුණට හසු වෙන රසික සර්වචනන්ති මතක් කරනවා දැන් ඔබතුමාට ඇති වෙන්න කතා කරන අවස්ථාව දුන්න නිසා මටත් ප්‍රශ්නයක් අහන්න අවසරද කියලා. ඒ බමුණ කියනවා එතකොට කමක් නැහැ කියලා. දැන් තමුන් නැහැ තමුන් නැගේ මේ බැමිණි දෙන්න එකතු වෙලා නෑ දැන් ගමනක් යනවා හොඳ මේ වටිනා කැවුම් ටොකිස් කැම හදා පෙනුමක් ගෙනිනවා කියලා පිටින්ගෙන් කියන්නේ. පෙනුමක් ගන්න නෑ දැන් ගෙදරට බොහොම දුර පයින් ගිහිලා බලනකොට ඒ ගෙදර මිනිස්සු නැහැ. ඒ නෑදෑයෝ ගිහිල්ලා කියන ටෙලිෆෝන් කරලා නෙවෙයි යන්නේ. කියලා බැලුවට පස්සේ කොහෙද ගියා දන්නෙත් නෑ දන්නෙත් නෑ. එහෙම වුණොත් ඔබතුමන්ලා ගෙනියන මේ කෑම එක එලිපත්ත උඩ තියලා ආපු වෙලාවක ගන්න නැතයි කියලා එනවද? එහෙනම් මේක මෙතෙන් තිබුත් බල්ලෝ කයිද මොනව කරයිද දන්නේ කියලා ආපහු ගේනවාද කියලා. ඊට පස්සේ කළා අපි එහෙම මොඩ නෑ ඊවා තියලා එන්නේ. මිනිස්සු නැතුව මොකටද ඒක තියලා එන්නේ? අපි ගේනවායි කියලා. ඊළඟ මොකද කරන්න කියලා ගිහිල්ලා මොනවද කරන්නේ මං ගෑනිත් එක බෙදාගෙන කනවා කියලා. ඊට පස්සේ බුදුදහම කිව්වල දැන් ඔබතුමා මෙතෙන් දෙනකොට ලොකු පෙනුමක් ගෙනාවේ මේ ගේ ඇතුලේ කවුරුත් නැහැ. ඌ අහන්න කවුරක්වත් නැහැ නිසා ඕක ඔතන තියලා යන්න එපා ගිහිල්ලා පවුලත් එක්ක බෙදාගෙන කන්නේ කියලා. කවුරු බැන්නත් ඒ බණිනදී බාරගත්තොත් තමයි බැනුමට පණෙන්නේ. බාර ගන්න නැති වෙන්න අපිට අර රූප උපාදානස්කන්ධය විතරක් නෙවෙයි වේදනා උපාදානස්කන්ධය පිළිබඳවත් හේතු සහිතවයි ඒක පහළ වෙන්නේ ස්පර්ශය ඇතුව. ස්පර්ශයක් ඇති වෙන්න නම් අපි මේ ඇහ හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ ඒ දුක විඳගන්න සම්පූර්ණ යොදලා ඒකට වෙන් කරන්න වෙනවා. ඒ එකක්වත් ඒ දුක ගන්න ලෑස්ති නැත්නම් ඒ කිසිම දුකකට වෙලා අපිට හේතු වෙන්න බෑ. අපේ කොක්ක ගහ ගන්න විදියක් නැහැ. ඒ නිසා ස්පර්ශය කියලා කියනකොට ඒ ස්පර්ශයේ සම්පූර්ණ තුනෙන් එකක් ඇත්තටම බාහිරින් එන ශබ්ද තරංග ඇත්ත. නමුත් ඒක බාර ගන්න කෙනෙක් මේකේ නැත්තම් ඒ ශබ්ද මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා එහෙනම් ඉතින් මේ කණෙන් ඇහුවා, ඒ කණෙන් ගියා ඉවරයි. ඒ වගේම මේ ශබ්ද ඇහුනට තමයි වෙන පැත්තක් බලන්න ඉනවා. වෙන දෙකට හිටියනම් අරක හැඟට පදින්නෙත් නැහැ. ඒක නිසා වේදනාවක් පහළ වෙනකොට සෝත සම්පස්සජ වේදනාවක් අපිට දන්නවනම් ඒක ඇති වෙන්නේ හේතුවක් සහිතව කියලා හේතු හොයන කියලා බැලුවොත් මේ ස්පර්ශය ඒ වෙලාවේ පුටු කරලා හදන දෙයක්. අනිත්‍ය වූ දෙයක්, දුක් වූ දෙයක්. නමුත් ඒක පුටු කරලා මොකද කරලා තියෙන්නේ? අර කොහෙදෝ යන දුක් ටිකක්, හරුප ටිකක් අහිඳලා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ දුක ඉල්ලගෙනවත් එකක්. කොහෙදෝ යන එකක්. අපිට පුළුවන් නම් බුදුන් අදහගෙන ධර්මය අදහගෙන සංඝයා අදහගෙන මේ රූපය පමණක් නෙවෙයි දුක උපදවන්නේ මේ වේදනාවත් ස්පර්ශයෙන් ඇති වෙන ස්පර්ශයට අපි වග කියන්න ඕනේ කියලා ඒ වගේම මේක පිළිබඳ සංඥාවක් එනවනේ මේ බැන්නේ Taman එක ජම්මාන්තර වෛරගත කෙනෙක් නම් පුදුමාකාර විදිහට බද්ධ වෛරයක් හට ගන්නවා කවුරු හරි Taman හොඳටම දන්නවා මං වෙනුවට වෙන කෙනෙකුට මේ බනින්නේ මේ පැටලිලා මොනවාද කියලා අපිට hinaවක් පහල වෙනවා අයියට පොට පාරු මාරු වෙලයි කියලා එතකොට සංඥා සම්පූර්ණයෙන් වෙනස්. ඒක කරබන ඉන්නත් පුළුවන්. ඒ නිසා සංඥා ස්කන්ධයත් අර දුක මගේ කරගන්න, අර බැනුම මගේ කරගන්න පුදුමාකාර උදව්වක් කරන අපිට පේන මේ සංඥාව අපි ගැන හිතන හොඳ කල්යාණ මිත්‍රික් කියලා. මොකද කරලා දෙන්නේ මොකද්ද? අර ගෙදෙට අහක යන කුණු කන්දලක් ගෙනත් දාන එක. සංස්කරණය කරනකොටත් ඒක ඉස්සර කල් දෙන්න වෙන්නේ මෙහෙමයි. සද්ද තරංගයක් එන වෙලාවේ අපිට සම්පූර්ණ අයිතිය තියෙන ඕනේ නම් අපේ විඥානයේ රූප බැලීම කෙරෙහි යොදවන්න. ඕනනම් ගඳ බැලීම කෙරේ, ඕනනම් රස බැලීම කෙරේ, ඕනනම් පහස ලැබීම කෙරේ, ඕනනම් හිතවිල්ලක් කෙරේ යොදවන්න පුළුවන් බෙදෙව්වොත් ශබ්ද තරංගේ අපිට වදිනකොට බාර ගන්න කෙනෙක් නැහැ. නමුත් අපේ සංස්කරණයක් වෙනවා අර සේරම අයින් කරලා ඒවා බාහිර කරගෙන එන අර සරපරසු වචනේ අධ්‍යාත්ම කරගන්න. ඉතින් ඒ අජ්ජත් කර ගැනීම නිසා මොකද වෙන්නේ විශාල හොඳ ලෝකයක්ම අපි පාවා දීලා අර නරක දෙයටම හිත යොදලා ඒකෙන් දුකක් විඳිනවා. නිසා සංස්කරණයෙන් කරන්නේ වෙන සාමාන්‍ය දේවල් බලන්න පුළුවන් ඇහැ වහලා දානවා. නැත්නම් ඇහැ අකර්මණීය කරලා දානවා. නාසය, දිව, කය, මනස ඔක්කොම අකර්මණීය කරලා අර කණින් එන එකටම හරියටම යොමු කරලා දෙනවා. ඉතින් අපිට පේන්නේ අතර කන ලොකු සේවයක් කරනවා සංස්කාර සංස්කාර ලොකු දෙයක් කරනවා. නමුත් අන්තිමට ඉතුරු වෙන්නේ අර බැනුමේ හම්බ වෙන කර්කශ දුක විතරයි. ඒ වගේම හිත උදේට වෙන් කරලා පෙන්නනවා. දැන් පේනවා නේද මේක මේ මනුස්සයා කෙරුවේ තනිකරම වෛරෙන් ඒ නිසා කොයි වෙලාවක හරි පාර දෙන්න ඕනේ කොයි වෙලාවක හරි මේකට මම මේ මේ එකට එක කරන්න ඕනේ කියලා එයා ඒත් එක්කම අවස්ථාව අරගෙන සම්පූර්ණ බාහිරට දාලා මේක ස්පර්ශය නිසා වුණා නෙවෙයි මේක බේම සංඥානුදාන නෙවෙයි බේම සංස්කාර නිසාර නෙවෙයි තන්නේ ක්‍රම බාහිර වැරද්ද කියලා අල්ලලා ඉතින් ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට යන නරක හිතවිලි પરම්පරාවක් ගෙනියනවා ඒ නිසා සර්වඥ සාරිපුත්‍ර සඳහන් කරනවා මෙන්න මේ විදියට පටවි ධාතුවත් අජ්ජත් බහිද්දා දෙක වශයෙන් තේරුම් අරගෙන මෙවුවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට අර වගේ බණින වෙලාවක බුදුන් ගැන සද්ධාවෙන්, ධර්මයේ ගැන සද්ධාවෙන් තමන් භාවනා කරන්නෙක් බව හිතලා, තමන් සිල් රකින්නෙක් බව හිතලා හෝ ඒ වෙලාවේදී ඒ දුක සෝත සම්පස්සජ වේදනාවෙන් බේරෙන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා. අමාරුයි. පුළුවන් කියලා කියනවා. බැරි නම් අර කල්පනා වෙන්න වෙනවා මම බුදුහාමුදුරුවෝ ගැන හිතේ දුවත් මේක හරියන්නේ නැහැ. ධර්ම ගැන හිතුවත් හරියන්නේ නැහැ. සංඝයා ගැන හිතුවත් හරියන්නේ නැහැ. මගේ සීල ගැන හිතුවත් හරියන්නේ නැහැ. මේ කියන එකට මොනවාරි කියන්නමයි හිතේ. නැත්නම් මොනවාරි කරන්නමයි හිතේ. අන්නේ විදිහට Taman ඇතුලේ අර කැවිගෙන එනකොට කල්පනා කරලා තිනවා බුදුරජාන් වහන්සේ නිතරම කියලා කියනවා මේ ද්වේෂයක් ඇති වෙනකොට පාලනය කිරීමේදී යම් කිසි පුද්ගලයෙක් හරස් කීතක් කරගෙන ආපු හොරු දෙන්නෙක් විසින් හරහා දාලා හරස් කීතෙන් කපනකොට ඒ හොරු දෙන්නා පිළිබඳව තරහක් ආවොත් එහෙනම් ඔබ මගේ ගෝලෙක් නෙවෙයි කියලා බුදුහාමුදුරු කියලා කියනවා. කකචූපමාව කියලා දෙන්නෙක් තමාව බැඳලා හරහා දාලා හරස් කීතකින් කපනකොට හෝ ඒ දෙන්නා කෙරේ තරහක් ආවොත් එහෙනම් බුද්ධ පුත්‍රෙක් නෙවෙයි කියලා කියනවා. ඒ නිසා ඒ කකචූපමාවත් සීපත් කරලා හෝ කකචූපමාව හරි සීපත් කරලා කල්පනා කරන්න කියනවා මේ වෙලාවේ පරණ කර්මයක් ගෙවෙනවා මනුෂයා මට දොස් කියනවා මම කතා කරොත් කරන්නේ ද්වේෂයෙන් වචක් වචනයක් වැඩක් කිරුවොත් කරන්නේ ද්වේෂයෙන් අලුත් කර්ම රාශියක් තැන් රැස් වෙනවා ඒ නිසා මට තියෙන සම්පූර්ණ පුරුෂ ධෛර්යයෙන් පුරුෂ තාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් සද්ධාවෙන් හැම දෙයකම යොදලා අලුත් මේ ගෙවෙන කර්මයේ ගෙවිච්චාවයි අලුතෙන් කර්ම රැස් නොකර ඉන්නේ ආනේ විදිහට යන්න පවා ඒ කියන්නේ මේ සෝත සම්පස්සජ වේදනාවක් ආපු වෙලාවට පවා මේ අජ්ජත් බහිතා වේද වේද වශයෙන් පටවි ධාතුව දැක දැන ගැන සිටීම තමන්ට උදව් වෙනවා කියලා. ඒ වගේම සඳහන් කරනවා අපි මේ පුංචි කොටහක් පෘථුවියෙන් විශ්වයෙන් පුංචි කොටහක් අරගෙන මේ අපේ පාතලයෙන් උඩ කෙස්වලෙන් යට හැම සීමා කරගත්ත මේ කොටස මම මාගේ කියාගෙන මෙච්චර මේකට ආලවට්ටම් කරලා මෙච්චර දුක් විඳට ලෝකේ වැඩි හරියක් තියෙන්නේ බහිද්දා කොටස්. මේ පිටට ගත්ත වැලි පිටක් වගේ අපි මේ අජත්ත උපාදින කොටස බහිද්දා කොටස වෙයි. නමුත් බහිද්දා කොටසෙන් අපිට දුක් නැහැ. අජත්ත කොටසෙන් පමණයි දුක් කියන්නේ. මෙච්චර වූ බහිද්දා කොටස බාහිර ලෝකය එන තමයි පෘථිවිය සර්වඥයන්සේ සඳහන් කරනවා ආපෝ ධාතුව කිපිච්ච වෙලාවක කියන්නේ මහා පොළ මහා මුහුද කැළඹුණොත් සමහරට රටවල් පිටින් ගිල ගන්නවා. එහෙම නැත්නම් මේ බුද්ධ කල්පයක් හමාර වෙනකොට ජලයෙන් මුළු ලෝකෙම විනාශ වෙන වෙලාවක් එනවා. ඒ වෙලාවට මේ පටවි ධාතු මෙච්චර විශාල එකක් කපුරු පුච්චපු තැනක අලුවත් නැති තරමට ගිය වෙලා යනවා නම් මම මේ පුංචිවට අල්ලගත්ත මේ උපාදින්න ධාතු ගැන මොන ස්ථිරතාවයක්ද මේ උපාදිනව අල්ලගත්ත මේක පිළිබඳව මොකටද දුක් වෙන්නේ අච්චර මහ විශාල මහ පොළවත් තේජෝ ධාතුවෙන් ආපෝ ධාතුවෙන් විනාශ වෙන්න පුළුවන් නම් මේ ජීවත් වෙන මේ ටිකට මේක මොකටද අල්ලගන්නේ කියලා ඒ මතිමුත් පටවි ධාතුව තුලින් කල්පනා කරලා මේකෙන් එන්න තියෙන මේ දුක්ඛ සත්‍යය පිළිබඳ වටහා ගැනීමක් පිළිබඳව ගැඹුරක් මතු කරලා දෙනවා. ඉතින් ඒක නිසා ඒක පටන් ගන්න මේ සූත්‍රයක් කියනකොටත් හොඳට තේරෙනවා මේ ආර්යයන් වහන්සේ නමක් නැත්තම් සත්පුරුෂයෙක් එහෙම නැත්තම් පරමාර්ථ ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් සම්මත ලෝකයේ දිහා බලනකොට කොහොමද බලන්නේ කියලා. දැන් සම්මත ලෝකයේ ඉන්න පෘථග්ජනියෙක් ආර්යයන් වහන්සේ නමක් දිහා ආර්ය ධර්මයක් දිහා කියවනකොට බලනකොට පේන තියෙන එක සම්පූර්ණම වෙනස් දර්ශනයක් කියලා. උඩින් ඉඳලා පල්ලෙහාට බලනකොට පල්ලෙහා ඉඳලා උඩ බලනකොට ඒ නිසා හුඟක් වෙලාට හිත වට ගන්නවා මෙව්වා ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන් මොකද උන්වහන්සේ රහත් වෙච්ච නිසා අපි තාම උත්ක්ඥයිනි කියලා. මම උත්සාහ කරේ ආනාපාන සති භාවනා කරනකොට හුස්ම රැල්ල ගෙවෙන තැන දක්වාම භාවනා කරනවා කියලා මම කියන ඔක්කොටම පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ. පුළුවන් කෙනෙකුට ඒ මතින් මේ පටවි ධාතුව Taman తాවකාලිකව චිත්තක්ෂණයකට අයින් කරලා අච්චර සාන්තියක් ලබන්න පුළුවන් නම් මේක පිළිබඳ පූර්ණ අවබෝධයක් වුණොත් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන මේ අන්වේ ඥාන ක්‍රමයට හිතා ගන්න පුළුවන් මේක අල්ලපදාගෙන ඉන්න තාක්කල් තමයි මේක තියෙන්නේ. නැති කිරීමේ ක්‍රමයක් සරුවචනස අපිට පෙන්ලා දීලා කියනවා මේ අජත්ත බයිද්දා සීමාව එන්නේ එන්නේ එන්නේ එන්නේ අර බල්ලා බලුමක් ටික කොටු කරා වගේ කොටු කරන කොටු කරන කොටු කරන කොටු කරන ගන්න ඕන එක තැනකට ඒකලා දෙනවා gediya පිටින්ම ආනාපාන. ඊළ ආනාපානෙමයි මගේ මුළු ජීවිතේ ලොකුම දේ. ඒකම කරගෙන ඉන්නකොට ඒක හිමීට හිමීට හිමීට හිමීට හිමීට ගෙවෙනවා. ගෙවුනට පස්සේ බලනකොට ඔන්න අපි කවදාකවත් හිතපු නැති යම් කිසි සාන්තිගත තත්යකට මේක නෙවෙයි නිවන කියන්නේ හැබැයි. මේක ඇති වෙන නැති වෙන දෙයක්. මොකද ඒක පරික්ෂක් ලහක. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ වුණත් මේ සම්මාදිට්ඨිය නැති කෙනෙක් කලබල වෙනවා. මේ මොකද වුනේ මට මොහොන ආනපාන පේන්නේත් නැහැ. ඇඟ කොල්ලලා බලනවා. ඒක තියෙනවද දන්නේත් නැහැ. ගෙදර යනකොට කැලී ටික ඔක්කොම හම්බ වෙයි දන්නේත් නැහැ ආයේ. ඉතින් කලබල වෙනවා මේ අර තියෙන කලබල හොඳයි. මේ ඇති සාන්ති භාවයට වැඩි. පුරුදු කණවැන්දුම හොඳයි මට නුපුරුදු දීගට වැඩිය කියලා. නමුත් කණවැන්දුමුනේ දීග කාලානේ. ඒ වගේ මේකෙදිත් හරි පැත්ත හරි ගසගත්තේ නැත්තම් මේ ගෙවා දැමීම එහෙම නැත්නම් විරාගය, නිරෝධය, නිරෝධ කියන්නේ නිරුද්ධ කර ගැනීම, අගියාඩම්බරේ දන්නේ නැත්නම් කොච්චර භාවනා කරත් කවදානම් කෙලවරක් දකින්න කියලා හිතන්න. ආර්යයන් වහන්සේලාගේ පැත්තෙන් බලනකොට මේක හරියටම පැහැදිලි භාවනා කරනකොට ඒක වදානවා කියලා කියන්නේ ලොකුම ලොකු ලාභයක් කියලා. නමුත් ඒක සාමාන්‍ය පෘථග්ජන හිතකට අවබෝධ කරලා දෙනවයි කිව්වහම මොන්න තරම් කරුණාවකින් මොන්න තරම් ප්‍රඥාවකින් මේක කරන්න ඕනද කියලා. ඉතින් ඒ නිසා මේ වැඩේ ගමන යනකොට ඒ පැත්තට යන්තම් හරි තුඩු දීමක් යොමු වීමක් නතු භාවයක් වෙනකොට සම්පූර්ණ අපේ තර්ක හිත නැගිටලාවිල කරන දැන් නම් පාළුවේ දැන් නම් කම්මැලි දැන් නම් එපා වෙනවා දැන් නම් බය වෙනවා දැන් නම් කොහේ යනවද දන්නේ නැහැ මගේ පාර හරි දන්නේ නැහැ විචාර කමටහන සුද්ධ කර ගන්න ඕනේ කියලා කොහොම හරි අවිශිලක් ඇති කරගන්න. ඒක දෝෂයක් නෙමෙයි ඒක ස්වභාවිකයි මොකද හේතුව බුද්ධෝත්පාද කාලෙක විතර නෙමෙයි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඉස්සරහට යනකොට යනකොට තේරුම් අරගන්න ඕනේ මේ කුඩල කොට්ටේ උඩ තිබ්බට එක කැමැතිම නැහැ. කොට ඕනෙම තෙතමනයක්. ඕනෙම අඳුරක්. ඒ වගේ මේ නික්ලිෂී බව සක්කාය දිට්ඨියත් එක්ක කිට්ටු කරන්න බෑ. නික්ලිෂී බව එනකොටම මෝහ පටල කැපෙනකොටම සක්කාය දිට්ඨියට කරප්පන් එනවා වගේ. හරි වෙහෙසකටපත් වෙනවා. හරි මේ අපහසුතාවයකටපත් වෙනවා. පත් වෙලා අර්ග කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද කියලා ආන්නේ මේ නාඩගම හරියට තේරුම් ගන්න ඔක්කොම ඕනේ නෑ. මුල් මුල් ජවනිකා දෙක තුනක් තේරුම් ගත්තොත් අපිට තේරෙනවා අපිට යම් කිසි දැනුමක් කියලා එකක් තියෙනවා නම් ඒක තන්නේ කරම අපිට විරුද්ධව කටයුතු කරනවා. ශ්‍රද්ධාව විතරයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ මේ කියලා දීලා තියෙන දේ කරන්න. ඒක නිසා මේ අපි දන්න විද්‍යාවත් ਸਰවඥාන්තයෙන් පෙන්වන්න හදන විද්‍යාවත් අතර මහ විශාල වෙනසක් තියෙනවා. අද ඔක්කොමලා කැමති මේ විද්‍යාව ඉගෙනගෙන ඒකෙන් මේ සියල්ල පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් එනවයි කියලා. නමුත් වෙන්නේ මොකද්ද? ඒ විද්‍යාවට ගියාම මේ බුදුහාමරෝ කියලා දීපු විද්‍යාව යට යනවා. ඒ නිසා අපේ අපවත්තිකේ මනන්ද ස්වාමීන් කියන්නේ ඔය විද්‍යාවට කියන්න තියෙන අවිද්‍යාව කියන වචන විතරයි කියලා. ඕකෙන් තමයි අපි මේ කෙලස් කපන වර්තමානට යොමු කරන දේෙන් හිත පැත්තකට දාන්නේ. මොකද මේ විද්‍යාව බොහෝ මැජික් පෙන්වනවා ලොකු ලොකු දේවල් හදලා දෙනවා. නමුත් එතකොට වෙන්නේ මූලික වශයෙන් අර සරුවචනanse පෙන්වන දපු සම්‍යක් දෘෂ්ටිය ඒ විද්‍යාව විද්‍යා ඥාණයට අපි නිකරු කරනවා අනදර කරනවා. මෙන්න මේ දෙක අතර සටන මම හිතන්නේ භාවනාවටදී බොහොම අමාරු දෙයක්. භාවනාදී යනකොට මේ දෙක අතර තෝරා ගන්නවා කියන එක ඉතාම අමාරු නිසා ඒ යම් කිසි කෙනෙක් ඒ කමඨාන පටලවා ගත්තට කවදාකවත් තරහ වෙන්න නරකයි. හැම කෙනෙක්ම ওই පටලවිල්ල තුලින් තමයි යන්නේ. කවදා හරි තේරුම් අරගත්තොත් මේ අජ්‍යත වෛද්‍යා සීමාව කොටු කරලා කොටු කරලා කොටු කරලා පුංචිවට අරගෙන ඒකෙත් මුලැමැදාග හොඳට දැකලා 11 ආකාරයෙන්ම දැකලා ආය දකින්න දෙයක් නැහැ කියන තැනට ගියාට පස්සේ ඒක එපා වෙලා හැරෙනවා. දැනීම අඩුවෙන් අඩුවෙන් ඒක පිළිබඳ ආශාවක් සහ මගේ කියා ගන්න ගතියක් තියෙනවා. දැනීම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒක අතහැරන ගතියක් කියනවා. ඒ නිසා අවිද්‍යාව ඇති තාකල් තණ්හාව ඇති වෙනවා. විද්‍යාව පහළ වෙන්න වෙන්න වෙන්න තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වීම එන්නේ කොහොමද දන්නවද? එන්නේ නීරසකමක් විදියට. ඒකාකාරීකමක් විදියට. බයක් විදියට. විරංජනේ වීමක් විදියට. ලස්සන නැතිවීමක් විදියට. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අර නැති වෙච්ච කම්මැලිකම නැති කරලා උනන්දුවක් ඇති කරගන්න. බය නැති කරලා ආය ඇද්ද කරලා බය ඇති බය නැති තත්ත්වේ ආය ඇති කරලා දෙන්න. අන්නේ විදියට කරන සෑම මූලික වැරද්දකින්ම අපිට තේරෙන පටන් ගන්න අපි සක්කාය දිට්ඨියට කොච්චර ව්‍යංගාර්ථයෙන් උදව් කරනවාද කියන්නේ. ඒක එසේ නමුත් අනිවාර්යම කිය යුතු තමයි ඒක නොකර මේන් ගොඩාක් කෙනෙක් නැහැ. නිසා සරුවචනාංශයේ සර්වඥතා ඥානෙ ප්‍රඥා විතරක් මේ මහා කරුණාවක් තියෙනවා. ඒක දැක දැක දැන දැන එහෙම කරන හැම කෙනෙකුට වෙහෙස නොබල. ඒක කියලා දෙනකොට දෙනකොට දෙනකොට ඒ පුද්ගලයා ඒ ගැඹුරට යන්න යන්න ඒ විවේකයට ගිහිල්ලා වැඩි වෙලාවක් ඉඳ ඉඳ තේරුම් ගන්නවා අනේ බුදුහාමුදුරෝ කාගේ උපදේශයක් පිට මේ හරි පාර තෝරාගත්තා. හරි ක්‍රමයේ මෙහෙමයි කියලා තේරුම් ගත්තද කියලා බලනකොටයි ධර්මයේ හරියට දකින්නකොටයි බුදුන් කවුද කියලා තේරෙන්නේ. ධම්මෝ හවේ දේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා ශා බුදුරජාණන් වහන්සේ කියන මෙව්ව නොදැන උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ බුද්ධ පූජා බුද්ධ වන්දනා කර කර හිටියත් ඊටදී හුඟක් වෙනස් එක චිත්තක්ෂණයක ධර්මය දන්නවා සංසන්දනාත්මක විතරයි මම මේ කියන්නේ මෙනවර කරනට වඩා බොහෝම හොඳයි බුද්ධ වන්දනා. නමුත් මේ බුද්ධ වන්දනාවෙන් පිටලෙල්ල ලෙව කණ එක විතරයි වෙන්නේ. ඊට උංගෝක් වෙනස් වාඩි වෙලා පුළුවන් නම් කයේ හිත පාත්වන. බැරි නම් උඩුකයේ තව දක්ෂණ උඩුකයේ හිත පාත්වන. තවත් දක්ෂණ ආනාපාන හිත පාත්වනවා. තවත් දක්ෂණ ආනාපානෙ ගෙවලක් දාලා අර විවේකේ ඉන්නකොට ඊ බුදු හිතකට තමයි කිට්ටුවේ. එදාට තමයි අපිට බුදුරජාණන් වහන්සේ මේ පාර අපිට මෙච්චර ගුරුවරු ඉඳලා මෙච්චර සිව්පසේ ලැබිලා මෙච්චර විවේක ස්ථාන ලැබිලා මෙච්චර බණ ඇහිලා මෙච්චර කල්යාණ මිත්‍ර ලැබිලා ඔක්කොම තිබිලත් අපිට මේක අමාරු නම් මංසි කොහොම හෙවිල්ලක් හොයාගන්න ඇත්තේ කියලා. ඒ දේ කීමෙන් ඇති වෙහෙස නැති කරන්නයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ වෙලාව අරගෙන බණ භාවනා කරන අයට මේ පාර පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මේ එක ධාතු කොටසක් ගත්තත් පුදුමාකාර ගැඹුරක් තියෙනවා. අද කාලය ගැන සලකලා මම නතර කරන බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව මෙතන. නමුත් ඉදිරියට යන්නේ මේ පටවි ධාතු මේ වගේම සමාන්තරව එක එක ධාතුවක් මාර්ගයෙන් උන්වහන්සේ පෙන්ලා දෙනවා. මෙව අල්ල ගන්න ගන්න අල්ල ගන්නේ නොදැනුවත්කම නිසා මුතුවේට සිද්ධිය පිළිබඳව දැනගන්නකොට ඒක ඉබේම හැලෙනවා. ඒ හැලීම නිසා අර දුක්ඛ සත්‍ය පෙළෙන ගතිය එන්නේ එන්නේ එන්නේ අයින් වෙනවා. ඒක මරණයෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ මරණයෙන් මෙපිටම සිද්ධ වෙනවා. එදාට අපි මරණය අත්දැක්කොත් ඉතින් එහාට ආය જાතියක් පතන එකක් නැහැ. ඒක හරියට දැක්කනම් පතන එකක් නැහැ. ඒ ඒ වෙනුවට තමයි මේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් මෙතන ඉන්න ඇත්තෝ මම මේ පෙන්නපු සරල නිදර්ශන අනුව බලනකොට සෑහෙන දුරට ඒ වගේ අත්දැකීම් සහිතව ඉන්නේ. නමුත් සමහරලාට කමඨාන් සුද්ධ කරනකොට තේරෙනවා මේකේ හරි පාර, වැරදි පාර පොට පාදා ගැනීම යම් නැ මඩුපාඩුකම් තියෙනවා. ඒක ඇත්තටම මම තීරුම් ගන්නවට වැඩිය දක්ෂයි මේ අත්තු මට ඒකට අවුරුදු සෑහෙන ගාණක් ගියා. මේක මේ පාර හරි පාර කියලා තේරුම් ගන්න මට ওই කට්ටියට වැඩි හුඟක් හොඳ ගුරුවරු හම්බෙලත් මගේ සෑහෙන අදක්ෂකම් තිබුණා. එසේ නමුත් දැන් නම් කනගාටුවක් නැහැ. ඒ කියන්නේ මම රහත් වුණා කියලා කියන්න හදන එක නෙවෙයි මේ අමලියක් කරදරයක් වෙච්චාම කොතනද හිත පිහිටවන්න ඕන කියන එක දන්න නිසා මම දන්නවා දැන් වැටලා තියෙන පාර නිවනටමයි කියන්නේ. කොහේ හිටියත් දැන් ඉන්නේ නිවස බලා ගෙදර යන, ගෙදර බලා නිවස බලා යන ගමනේ මම හිතනවා මේ පිරිසත් කොහේ මොන තැන කරගෙන හිටියත් ගත කරන ගත කරන චිත්තක්ෂණයක් පාසා විශේෂයෙන්ම සතිමත් චිත්තක්ෂණයක් පාසා නිවනට තුරු දීලායි ගත කරන්නේ. ඉතින් ඒක තව තවත් මේ ධර්ම දේශනාවෙත් කුළු ගැන්වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාටම සනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.